අපි ගිය සතියේ කතා කළා ඒ චක්ක ප්‍රසද රූපය මූලික කරගෙන මේ සංසාර ප්‍රවෘත්තිය කොහොමද සිද්ධ වෙන්නේ හේතුඵල ධම අනුව ඒවැ බංග ඥානය පිළිබඳව මොකද අපි උද්‍යව්‍ය ඥානය පිළිබඳව දීර්ඝ කරුණු කාරණා දේශනා තුළ මීට කලින් ඇතුළත් කරලා තියෙනවා උද්‍යව්‍යා ඥාණයට පස්සේ තියෙන බංග ඥාණය. බංග කියලා කියන්නේ විනාශයි කියන එක. ආයි දකින්න නැහැ. සියල්ල අවසන්. ඒක බංග කියලා කියන්නේ. ඒක නුවණින් දකින්න ඕනේ. ඒකට අද දේශනාවට අපි අතුලත් කරනවා. මේ සෝත ප්‍රසාද රූපය හරහා අරමුණු ඇතුල් වෙන ආකාරය ඒ අරමුණු වල ප්‍රවෘත්තිය ඒ ප්‍රවෘත්තියේ භංගත්වය විනාශක් ස්වභාවය. හා හේතුඵල න්‍යායට අනුව ඒවා සිදු වෙන ආකාරය. ඒ අනුව සංසාර ප්‍රවෘත්තියත් ඒ වගේම මේ සංසාර ප්‍රවෘත්තියෙන් මිදෙන ආකාරයත්. ඒ ඥානයත් එක්කම මේ බංග ඥානය. ඒ සෝත ප්‍රසාද රූපය සරු කරගෙන. සෝත කියන මාගදී භාෂාවේ වචනේ අර්ථය භූතයන්ගේ ක්‍රියාව කියන එක. අපි කියන්නේ කන. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ තමයි සෝත කියන්නේ මාගදී භාෂාවෙන්. ඒතර අපි දන්නවා ඒ භූතයන්ගේ ක්‍රියාවට ආයශ කොච්චරද කියලා. දෙකේ කොහොමද භංගය එවත් ඒ විනාශය නුවණින් දකින්. අපි දන්නා එකේ තියෙන සුද්දාෂ්ටක කලාපය. පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා අපි මීට කලින් කතා කළා පටවි ධාතුව ඉපද බිඳිනවා කියන එක. ඒ උද්‍යවය ඥානෙ උපදවා ගැනීම සඳහා. දැන් ඉපද බිඳිනවා කියන තැනට ඉපද කියන එක වෙනුවට බිඳිනවා කියන තැනට සිත තියන්න. එතකොට බංගය දකින්න පුළුවන්. ඉපද බිඳිනවනේ. හටගෙන නැති වෙනවා. ඇතිව නැති වෙනවා. එහෙනම් දැන් ඒක දැක්කා, ඒක අවබෝධ කරගත්තා. මොකද චිතක්ෂණ 17ක් ආයුෂ ඇති නිසා ඉපද බින්දිනවා. දැන් චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් දැන් විනාශයට සිත තියන්නකො. ඇයි? හටගත්ත සනේ බින්දිනවා. දැන් හටගෙන බින්දෙන බව දැක්ක උද්‍යවේ ඥානය තුළින් ඒ තුළින් අනිත්‍ය කියන දර්ශනේ අනිත්‍ය දර්ශනය යම්තාක් දුරකට සනාත වුණා. දැන් තවදුරටත් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම. මොකද මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලැබලා නිවනින් සැනසෙනකම්ම මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ඊ타මත්ම නිවැරදි පැහැදිලි පිරිසිදු ලක්ෂණ තුනයි. එහෙනම් දැන් අනිත්‍ය කියන එක අර උද්‍යව්‍ය ඥානය තුළ යම්තාක් ආකාරයකට දර්ශනය කරගත්තට ඒක තවත්මදි නිවනට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එනිසා තමයි ඊගාවට බංග ඥානය තථාගතයන් වහන්සේ ගත්තේ. බංගය කියන්නේ විනාශ වෙනවා. කොහොමද විනාශ වෙන්නේ? අපි දන්නවා මේක මොකද්ද කියන එක. පටවිය අපොතේචෝ ආයෝ. ඒතර පටවි ධාතුව ඉපද බිඳෙනවනේ. ඒ බිඳෙන තැන සිත තියන්නේ. හැබැයි සිත බලන්න ඒ සිතත් බිඳිලි ඉවරයි. ආ ඒක තමයි බංග ඥානය කියන්නේ. පටවි ධාතු ඉපද බිඳෙනවා බිඳෙන තැන සිත තිබ්බා ඒ සිතත් බිඳිලි ඉවරයි. ආයත එතකොට ඒක නුවණට හසු කරගත්තොත් යමෙක් ඒකට කියන බංග ඥානය. ආපෝ ධාතු අපි ඉස්සෙල්ලා මෙනෙහි කරා අනිත්‍ය ප්‍රකට කරගන්න ඉපද බිඳෙනවා කියලා. ඒතර දැන් ඉපද බිඳෙනවා කියන එක නෙමෙයි බිඳෙන කියන තැන සිත තියන්නේ. ඒ ඉතින් ඉපද හට ගන්නවා බිඳෙනවා. එහෙනම් දැන් බිඳෙන තැන සිත තිබ්බා. හැබැයි ඒ සිතත් බලන්න ඒ සිතත් බිඳිලි ඉවරයි. ඒ සිතත් බිඳිලි ඉවරයි. ඊගාවට දෙන්නේ දෙවෙනි සිත. ඒ සිතින් ගන්නවා කියමු ආපෝ ධාතුව. එතකොට ඒකෙන් දැන් ඇතිවනසනේ නැති වෙනවා. එතනත් බිඳෙන තැන සිත තියන්න ඒ සිතත් බිඳිලි ඉවරයි. එතන පංග ඥානිය. ඊගාවට අරමුණු කරනවනේ අපි තේජෝ ධාතු උණුසුම. දැන් ඒකෙත් අවශ්‍ය චිත්තක්ෂණ 17යි. ඒකත් ඉපද බින්දිනවනේ. ඒතර කලින් අපි හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා. ඉතින් මේක අර භාවිතා බෞලික කතයි. මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ නැත්නම් මේක දර්ශනීය මනසට ගෝචර වෙන්නේ මනසට අනුගත කරගන්න බෑ. නිරන්තරයෙන් මේ පිළිබඳවම ඉපද බින්දින බවම හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා තිබුණා නම් දැන් හරි ලේසි මේ භංගය කියන එක විනාශය කියන එක අල්ලගන්න. අද විනාශය කියන්නේ එතනින් විනාශයි ආයි ඒවා එකක්වත් ආයි නැහැ. ආයි මේ ජීවිතේ තියෙනකම් ඒවා එන්නේ ඒවා ඇති වෙලා නැති වෙලා ඉවරයි. එන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම නාම රූප තමයි එන්නේ. ඒ ෂණයක් තුල ඉපද බිඳිනේම ඒව සම්පූර්ණ විනාශයි. ආයෙන්නේ අලුතෙන්. ඒ අලුතෙන් එන හේතුවත් ඔයත් දන්නවා දැන්. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. කම්මචිත්ත ඍතු ආහාර. දැන් මේ ධර්ම දේශනා පෙර දිගටම අහනවනේ. මම හිතන එහෙම අහන අය තමයි එන්නේ. මොකද එහෙම නැතුව දැන් මේක මුල පිළිබඳ අවබෝධයක් නැතුව දැන් මේක දැන් මේ කියන්නේ අපි අතිශය ගැඹුරුයි දැන්. අතිශය ගැඹුරුයි. ඒක නිසා ඒ ගැඹුරට ආවේ අපි ක්‍රමානුකූලව. මේ ක්‍රමාලුකු ක්‍රමානුකූලව මනස මේ දැන් කතා කරන ගැඹුරු තැනට එනකන් නිවැරදි වරන් ආවනම් මේ දැන් කියන සෑම වචනයක්ම ශණයෙන් වැටෙනවා. එක ශණයෙන් වැටෙනවා. හැබැයි අර පුහුණුව දිගටම අරගෙන ආවේ නැත්නම් ඒ කියන්නේ චිත්ත විසුද්ධියයි සීල විසුද්ධියයි අයිති ලෞකික පැත්තට. දික්ටි විසුද්ධියේ ඉඳලා තමයි ලෝකෝත්තර පැත්තට යන්නේ. ඒ කියන්නේ නිවන පැත්තට යන්නේ. මොකද චිත්ත විසුද්ධියේදී තියෙන්නේ ධානා. ධානා ලෞකිකයි. ඒතර සීලය එක ලෞකිකයි. සීලෙන් නිවන් දකින්න බෑනේ. ඒතර ධාන වලින් නිවන් දකින්නත් බෑ. ඒතකොට දික්ටි විසුද්ධියේ ඉඳලා තමයි නිවන පැත්තට හැරෙන්නේ. එහෙනම් එතන ඉඳලා අපි නිවැරදිවම මෙනෙහි කරගෙන ආවනම් දැන් මේ කියන ඒවා හරියට ශණයෙන් වැටහෙනවා. මොකද අපි දන්නවා රූපේ කාශ චිත්තක්ෂණ 17යි. එතකොට ඒක අපි ඉපද බින්දෙන බව හොඳට දැකලා දැකලා හොඳට අනුගත කරලා සිතට ඒක ප්‍රායෝගිකව හොඳට පුහුණු කරලා පුහුණු කරලා තිබුණානේ දැන් අහුවෙන්නේ බංගිය. ඒ හට ගන්න ස්නේ බිඳෙනවා බිඳෙන තැන සිත තිබ්බා. ඒ සිත ඒ බිඳෙන තැන තියනකොටම ඒ සිතත් ඇතිවිලි ඉවරයි. ඒක තමයි බංගිය කියන්නේ. ඊගාවට අර අපි දැන් තේජෝ ධාතුව අපි අරමුණු කළා නම් එතකොට තේජෝ ධාතුව බිඳිලා ඉවරයි. එතකොට එතන අවසානයේ බිඳිලා ඉවර වෙන තැන සිත තිබ්බා. ඒ සිත තියෙනකොට ඒක බිඳිලා ඉවරයි. දැන් වායෝ ධාතු අරමුණු කරනවා. වායෝ ධාතු අරමුණු කරනකොටම ඒක බිඳිලි ඉවරයි. එතකොට ඒ භංගයට සිත තියෙනකොට ඒ සිතත් බිඳිලි ඉවරයි. දැන් නැවත නැවත නැවත නැවත ආයි අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධර්මතා හතරට නැවත නැවත සිත තියනවාද ඒ සිත තියෙන ශරණයෙන් ඒක බිඳිලි ඉවරයි. ඔතයි භංගය කියන්නේ. ඒක මනසට හසු කරගත්තා නම් අර අපි අර උද්‍යව්‍යා ඥාණය තුළ යම් ආකාරයකට හදාගත් අනිත්‍ය ලක්ෂණය. මනසට අනුගත කරගත් අනිත්‍ය ලක්ෂණය තවදුරටත් තහවුරු වෙනවා පරම සත්‍යයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්ච. සිය සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය තවදුරටත් බලවත් වෙනවා ප්‍රකට වෙනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණයත් ප්‍රකට වෙනවා. හරි. ඉතින් ඇතිව නැති වෙන ස්වභාවයෙන් විනාශක් ස්වභාවයම දුකයිනේ. යම් දෙයක් විනාශ වෙනවා නම් යම් දෙයක් ක්ෂණයෙන් නැති වෙනවා නම් ඒක දුකක් නෙමෙයි. ඉතින් මේ නාම රූප දෙකම දුකයි කිව්වේ ඔය හේතුව නිසා තමයි. එහෙනම් හටගන්න ක්ෂණයෙම විනාශයි ආය අතුරුදහන් ඒක නිසා තමයි දුකයි කිව්වේ. තේරෙනවද කිව්වේ? දැන් අපි හරියම්බ කරන වස්තුවක් ක්ෂණයෙන් විනාශ වුණොත් අපිට දුක නැද්ද? එහෙනම් දැන් මේ වස්තුවක් නේ හම්බ කරන්නේ. නාම රූප දෙක වස්තු නෙමෙයිද? ආ එතකොට ඒක ශණයක් තුල විනාශ වෙනවනේ. ඒක තමයි දුකයි කියන්නේ. ඉතින් ඒ විතරක් ඒක ශනේ විනාශ වෙනවා විතරක් නම් කමන්නේ මේක ගිහිල්ලා තියෙනවනේ ජරාව ගොඩ. ජරා උඩනේ තියලා තියෙන්නේ. ව්‍යාධි ලෙඩ උඩනේ තියලා තියෙන්නේ. මරණය උඩනේ තියලා තියෙන්නේ. ශෝක කනගාටු උඩනේ තියලා තියෙන්නේ නාම රූප දෙක. ඒක ඊටත් වඩා දුකයි. අනිත් එක එතන තියෙන නිරන්තරයෙන් පීඩනයක්. ඒ මොකක්ද? සිත විසින් සිතට අනකර අනකරනවා තවත් සිතක් හදන්න. නැත් ඒ කොහොමද? දාන ඇස ඉස්සරහට සිත කියනවා සිතට ආ දැන් ලස්සන රූප බලන්න. කියන්නේ නැද්ද? දැන් එකපාරක් කියලා නිකන් ඉන්නවද? නිරන්තරයෙන්ම වද දෙනවනේ ඔක බලන්න කියලා. ආ නැද්ද? ඒතර සිත විසින් සිතට අනකරනවා සිතවිලිම හදන්න කියලා. ඒක මහ වාදයක් නේ. දැන් වෙන මොකුත් වෙන්නේ නැහැ බලන කෙනෙක් නැහැ දකින කෙනෙක් නැහැ පෙනෙන කෙනෙක් නැහැ ඒ සිත විසින් නොපෙනින ඉඳගෙන ඒ සිත විසින් සිතට අණ කරනවා නැවත නැවත සිත හදන්න කියලා. ඒකට තමයි පීඩන ස්වභාවය කියන්නේ. පීඩනයක් ඇති කරයි. නැවත නැවත නැවත නැවත මොකද්ද මේ කරන්නේ? සිතුවිලි හොයන එකනේ කරන්නේ. හ්ම්. ඒ තමයි පීඩනය කියන්නේ. පීඩන ස්වභාව. හැබැයි හේතුවෙන් ඕනේ හදන්න. මෙයා වාඩි කරලා මේ හේතුව දාන්න ඕනේ අරක ගන්න. රූපේ ගන්න. නැද්ද? මේ හේතුව නැත්තම් අරයට එන්න බෑ. ඒ මේ නෑනේ එතකොට. ඒතොර කන නැත්තම් shabdයට එන්න බෑ. බෑනේ. එහෙනම් මේ එතකොට හේතුන්ගෙන් ඕනේ හදන්න. මේ සරලව කියන්නේ. හේතුන්ගෙන්මනේ හදන්නේ. හැබැයි එතන තියෙන්නම දෙවිල්ලක්. නැවත නැවත ඒවමනේ හොයන්න කියන්නේ. මිහිරි ශබ්ද හොයන්න කියන්නේ නැද්ද? සුවඳ හොයන්න කියන්නේ නැද්ද? මිහිරි රස හොයන්න කියන්නේ නැද්ද? දේ පිළිබඳ දෙවිල්ල නෙමෙයි තියෙන්නේ. දැන් උදේට වැළඳුවේ ප්‍රණීත ආහාර නම් දවල්ට බඩකින් ඉන්න බෑනේ. ඒකටත් වනේ හොඳ ප්‍රණීත ආහාර. ඉතින් දෙවිල්ල නෙති. දැන් හැන්දෑවටත් වනේ හොඳ තේ එකක් මොන හරි කෑමකුත් එක්ක. ඉතින් දෙවිල්ලනේ. රාටත් වනේ. දැන් දෙවිල්ල නෙමෙයි තියෙන්නේ. ඒක තමයි සන්තාපයි කිව්වේ. හැබැයි මොන දේ දැම්මත් මොන රසවත් මොන දේ දැම්මත් පෙරලනවා පෙරලනවා පෙරලනවා විපරිණාමය. ආ එහෙනම් එතකොට ඒ තුල තියෙන දුක නෙමෙයිද? ආ අයක තමයි දුකයි කිව්වේ. එහෙනම් අනිත්‍ය තවත් දුරටත් ප්‍රකට කරගත්තා දුක්ඛ ලක්ෂණයත් ප්‍රකට කරගත්තා අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා මොකටද? ආත්ම දිට්ඨිය නැති කරලා සෝවන් වෙන්න. සෝවන් වෙන්න ඕනේ. කොහොම හරි මේ බයි නේ. ඔව්. නැත්නම් අපාය යන්න වෙන අනිවාර්යෙන්. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ කොහොමද? ප්‍රත්‍යයට අනුව ඵලය දකිනවා. උපකාරයට අනුව. දැන් කන උපකාර කරන ආකාරයට තමයි ශබ්දය ඇහෙන්නේ. ඒ කියන්නේ මේ සෝත ප්‍රසාද රූපේවත් අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හොඳට ක්‍රියාත්මක වෙනවනම් ශබ්දය ළඟින් ඇහෙනවා. නැද්ද? මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තරම දුර්වල නම් ශබ්දේ තරමක් ඇහෙන්නේ. එහෙම නෙමෙයිද? මට හරියට ඇහුන්නේ ආයි කියන්න කියනවා. මට තරමක් ඇහුනේ මට ඇහුන්නේ හරියට. එහෙම නැත්නම් කියනවා මේ මට චුට්ටක් තමයි ඇහුනේ. එහෙම කියන්නේ. එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයි දේශිත හැදුවේ. ආ ප්‍රත්‍යයට අනුව ඵලය හැදුවා. එහෙනම් ඒක පවතින්නේ නැහැ. ඒ සිතත් ඒ සිතේ භංගය දකින්න ඒ සිතත් ඇතිවන ස්නේන් නැති වෙනවා. ඒතර උදේවැය තුලින් අනිත්‍ය යම් ආකාරයකට ප්‍රකට කරගත්තා. දැන් එහෙනම් අනිත්‍ය තවදුරටත් ප්‍රකට වෙනවා ඇතිවන ස්නේන්. එතකොට විනාශයට සිත තිබ්බා. තේරෙනවද කිපේ? දැන් ඒතර පුච්චලයක් නැහැ. අහන කෙනෙක් නැහැ. ඇහුණු කෙනෙක්. ඒතර ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ආත්මය කියන්නේ පවතිනවා කියලා ගන්න එකනේ. යම් දෙයක් පවතිනවා යම් දෙයක් තියෙනවා. ආ ඒකට තමයි ආත්මය කියන්නේ. දැන් තියෙනවද යම් දෙයක්? නෑනේ. බලන්න හදනකොට විනාශ වෙලා ඉවරයි. ආයෙත් අනිශ්චිතේ එන සිතින් බලන්න හදන ඒකත් විනාශ වෙලා. කොහෙද පවතින්නේ? දෙහෙම නෙමෙයිද වෙන්නේ? එක තත්පරයක් තුළ සිත් වෙනවා ලක්ෂ ගාණක්. එක තත්පරයකට සිත් ලක්ෂ ගාණක් වෙනවා. එහෙනම් පවතිනවද? පවතින දෙයක් තමයි ආත්මය කියලා කියන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨියට. විෂයාකාර ආත්ම දිට්ඨිය සක්කාය දිට්ඨිය. එහෙනම් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා අර ප්‍රත්‍යයට අනුව ඵලය දැක්කහම. තේරෙනවද කියපේ? උපකාරයට අනුව ඵලය දකින්න. එතකොට අනාත්ම ලක්ෂණය තවදුරටත් ප්‍රකට වෙනවා. ඒ මෙයා උපකාර කරන්න ඕනේ සිත් හදන්න. උපකාර කරන හැටියට තමයි සිත හැදෙන්නේ. මෙයා යන්තම් උපකාර කළේ. ඒතර මෙයා චුට්ටක්වත් උපකාරයක් නැත්තම් ඇහෙන්නෙම නැහැ. නැහැ නේද? ඒතර කනද උපකාර කරන්නේ අර සතර මහා ධාතුද? ආ සතර මහා ධාතුනේ මේකේ තියෙන්නේ. නාම රූප දෙක නෙමේ තියෙන්නේ. අපි කතා කරන්නේ නාම රූප දෙක ගැනනේ. ඊට වඩා දෙයක් නැහැනේ. දැන් ඔය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකන් කතා කරේ අපි දිට්ටි විසුද්ධියේ ඉඳලම නාම රූප දෙකක් ගැන. එතනින් එහාට මේ ලෝකේ කිසි දෙයක් නැහැ. නාමංච රූපංච. එහෙනම් එතකොට දැන් මේ සෝත ප්‍රසාද රූපය දන්නවනේ පළමුවෙන් හටගත්තේ කොහොමද කියලා. ඒ කොහොමද? අපි ආපු විදිය කතා කරන්නේ මවගේ ගර්භාෂයෙන් යාවේ. නේ මව කුසෙන් යාවේ. ඒතර මව කුසෙනේ ඔක හැදුනේ. ඒතර හැදුනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ප්‍රත්‍ය උනේ කර්මයයි. ඒකනේ මේකේ අඩුවෙඩියක් තියෙන්නේ. ඒක තමයි කර්මයෙන් හැදුනා කියන්නේ බුදුරජාන් වහන්සේ. දෙවියන් වහන්සේ මෙවුවනම් මේක ඔක්කොම එක විදිහටමයි හදන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් ඇහෙන්නේ නැති වෙන්නත් බෑ, අඩුවෙන් ඇහෙන්නත් බෑ, හොඳට ඇහෙන්න හදන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ කාරුණිකයි. සියලු දෙනාට එක සමානයි. ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. බුදුරජාන් වහන්සේගේ න්‍යාය බාර ගන්න වෙනවා. ඇයි? නානත්වයක් තියෙන නිසා. එහෙනම් දැන් එතකොට කර්මයෙන් සකස් වෙච්ච එකක්. හරිනේ. ඒතර කර්මය දැන් ආයුෂ අපි දන්නවා කර්මය කර්මය කියන්නේ සිතේ ස්වභාවයනේ සිතේ හැසිරීමනේ. ඒතර ඒකත් දැන් අපි පෙන්වන්නේ ඇතිවෙනසනේ නැති වෙනවා කියලා. ඒතර ඒකෙත් භංගය අපි අල්ලගත්තා. මොකද ඒකත් මොහතකටවත් පවතින්නේ නැහැ. දැන් මේ සෝත ප්‍රසාද රූපය වශයෙන් මේක මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ අපි කියන්නේ කණක් විදිහටනේ සෝත ප්‍රසාද රූපයක් හැටියට මේක සකස් වුණා. දැන් ඔක එළියට එන්නේ දොරක් හැටියට. ඇයි? ශබ්ද ඇතුල් වෙන්න. දොරවල් දොරවල් අල්ලලා තිබ්බම එක එක ඇතුල් වෙනවනේ. ඉතින් මේක ద్వාරයක් හැටියට කිව්වා. ඒකට කියන්නේ සෝත ద్వාර කියලා. ආයි කියන සෝත ආයතන කියලා, ආයි කියන සෝත ඉන්ද්‍රිය කියලා, ආයි කියන සෝත ධාතු කියලා. මේ එකම දෙයක් ගැන කියන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි මේකේ විවිධ අර්ථ තියෙන්නේ. දැන් එතකොට මව් කුසෙන් එළියට ආවට පස්සේ මේක ద్వාරයක්. ඇයි? ඒ කොහමද ద్వාරයක් වෙන්නේ? මවගේ කටහඬ ඇහෙනකොට දරුවා අඬනවා. නැද්ද? ඒතර ශබ්දය මේ සෝත ద్వාරය තුලින් ඇවිල්ලා ශබ්දයේ සෝත ద్వාරය තුලින් ඇවිල්ලා හෘදේ වස්තුවට දීලා හෘදේ වස්තුවේ මනෝද්වාරයට දෙනවා. තේරෙනවද කියන එක? දැන් ඒක මේක දොරක් නේද? මොකක්ද ඇතුල් වෙන්නේ? ශබ්දය. එතකොට ශබ්දයේත් භංගය දකින්න මොකද ශබ්දය කියන්නේ රූපයක්. රූපය කියන්නේ සතර මහා ධාතු. ඒකත් ඇතිවන සනේ නැති වෙනවා. හැබැයි ඒකත් ඇති වෙන සනේ නැති වෙනකොට මේක හරහා ඇවිල්ලා හෘදේ වස්තුවට දීලා එතනින් මනෝද්වාරයට දීලා ඉවරයි. තේරෙනවද කියන්නේ? මනෝද්වාරයෙන් දැනගන්න. නැත්තම් දැනගන්න බෑ. එහෙනම් මේක දොරක්. හරිනේ? ඒකට සෝතද්වාර කිව්වා. ආය කියනවා සෝත ආයතනය. ඒ මොකක්ද? ආයතනය. ඒතර සෝත කියන්නේ සතර මහා ධාතු මගදී භාෂාවෙන්. ඒතර ආයතනය කියන්නේ එතන ඉඳලා නිපදවනවා. ආයතන වල එක එක හදනවනේ නේ. නිපදවනවනේ. ඒ නිසා මේකට ආයතනයක් කිව්වා. ඒ කොහොමද? දැන් අර බාහිර සතර මහා ධාතු මේ සතර මහා ධාතු හරහා ආව මේ සතර මහා ධාතුන්ට හෘද වස්තුව නැමැති සතර මහා ධාතු. එතනින් දුන්නා සිතකට මනෝද්වාරයට. හරිනේ? දැන් එතකොට මේ ශබ්දය ඇවිල්ලා මෙතනින් මනෝද්වාරයට දෙනකොටම ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් නෙමෙයිද හැදෙන්නේ? ඔන්න පළවෙනි නිෂ්පාදනය. ආයතනේ. තේරෙනවද කියන්නේ? දැන් ආයතනේ කන් ඉපදෙව්වා. මොකද්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. එතකොට මට ඇහුණද? නෑ නේද? මං අහගත්තෙත් නෑනේ. මට අහන්නත් බෑනේ. දැන් ආපු විදිය මේ කියන්නේ යන විදිය. දැන් හැදුවානේ පළවෙනි නිෂ්පාදනය මොකද්ද එතකොට? එතකන් ඒ නිෂ්පාදනය කොහොමවත් තිබ්බේ නෑ. ඒ ශබ්ද පිළිබඳව දැන ගැනීම සිත බාහිර ශබ්දෙත් නෑ කනෙත් තිබ්බේ නෑනේ. ශබ්දයක් නිකුත් වෙනකොටම ඒක මේ සෝත ద్వාරය හරහා ආව හෘදේ වස්තුවට එතන තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒ හරහා ගියා මනෝද්්වාරයට එතකොට මනෝද්වාරය කියන්නේ නාම ධර්මයක්. එතනින් හැදුවා නාම ධර්මයක්. ඒ මොකද්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත. අන්න පළවෙනි නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය කරනකොටම තව නිෂ්පාදනයක් කරා. ඒ තමයි සෝත සම්පස්ස. එතන ස්පර්ශයක් තියෙනවා. තින්න සංගති පස්සෝ කියවනේ. දන්නවා ධර්මයේ? එතකොට ස්පර්ශයක් ඔන්න අලුතෙන් හැදුවා තව එකක් නිෂ්පාදනය කරනවා. ඊගොඩ තවත් එකක් නිෂ්පාදනය කරනවා. ඒ මොකක්ද? වේදනාව. ඒකට කිව්වා සෝත සම්පස්සජා වේදනා. දැන් එතකොට අරමුණේ රසය විඳින්නේ නැද්ද? මනසින් ආයෙ තමයි වේදනා. ඒ ශබ්දය ආරම්මණයක් වශයෙන් ඇතුල් වෙලා මනෝද්වාරය දුන්නා. එතකොට ඒක රසය විඳින්නේ නැද්ද ඊගොඩ? හරි මිහිරි ඒ ශබ්දය. විඳින්නේ නැද්ද? ඔන්න තව එකක් හදුවා. තව නිෂ්පාදනයක්. ඒ ශබ්දයේ ස්වභාවය හඳුනාගත්තා. ඔන්න තවත් එකක් නිෂ්පාදනය කරා. ඒ මොකද්ද සංඥාව. දේව තියෙනවද නැද්ද? හ්ම්. එතකොට තව එකක් නිෂ්පාදනය කරා. ඒකට කිව්වා සෝත සම්පස්සජ සංඥා. හරිද? දැන් මේ එකකට එකක් වෙනස් නේද මේ නිෂ්පාදන? පළවෙනි එක විඥානය. ආ ඒකට වෙනස් ස්පර්ශය. තව එකක් නිෂ්පාදනය කරා. එතකොට විඳීම ඊටත් වෙනස්. හැබැයි මේ සිතේ ප්‍රවේද මේ ඔක්කොම. මේකම සිතේ සිතේ ප්‍රවේද. ඒකට හඳුනා ගැනීම හැදුවා. තව එකක් නිපදුවා. මේ ප්‍රත්‍යයෙන් නිපදවන්නේ මේ සියල්ල. මොකද අර විඥානය හැදුන්නේ නැත්නම් එතන ස්පර්ශය නිපදවන්නත් බෑ. ස්පර්ශය නිපදුන්නේ නැත්නම් විදීමේ සිත නිපදවන්නත් බෑ. විදීමේ සිත නිපදුන්නේ නැත්නම් හඳුනා ගැනීමේ සිත නිපදවන්නත් බෑ. හඳුනා ගැනීමේ සිත නිපදුනේ නැත්නම් සංස්කාර හැවත් කර්මයක් දක්වා හටගන්නෙත් නෑ. ඒකට කිව්වා සෝත සම්පස්සජා චේතනා. හරිද? තේරෙනවද කියන්නේ? දැන් ඒතර ප්‍රත්‍යයට අනුව නෙමේද ඵල හැදුවේ? ඒ අනාත්ම ලක්ෂණයයි. අනාත්මයි. තමාගේ වශයෙන් නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තේරෙනවද කියන එක? තමාගේ කැමැත්ත හැටියට ප්‍රත්‍යයට අනුවයි ඵලය හැදුවේ. ඒතර මෙතන අපිට එනවා දැන් දැන් ඊගාවට දැන් චේතනාව කියන කර්මය හදලා ඉවරයි. දැන් බාර ගන්නවා චක්කු මේ සෝත ඉන්ද්‍රිය. තවත් එකක් තියෙනවා. ඒතර සෝත ප්‍රසාද රූප කිව්වා, සෝත ద్వාරය කිව්වා, සෝත ආයතනය කිව්වා. දැන් මේකකට එකක් වෙනස්නේ ඔක්කොම. දැන් කියන සෝත ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය කියන්නේ විපාක සිතක් හදන්න යා නායකත්වය ගන්නවා. විපාක සිතක් හදන්න යා නායකත්වය ගන්න එතනින්. ඒ කොහොමද? අර චේතනාව කියන කර්ම මත ඇවිල්ලා චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනවා ඒ ශබ්ද පිළිබඳව ශබ්දාරම්මණය අරමුණක් වශයෙන් අරගෙන චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනවා. ඒ එතන කර්මයක් හදලා ඉවරයිනේ. ශබ්දය මූලික කරගෙන කර්මයක් හදලා ඉවරයි. දැන් එතකොට භව දෙක සම්බන්ධ කරනවා ශබ්දාරම්මණයකින්. ශබ්දය අරමුණු කරලා මීරි ශබ්දයට ඇලෙනවනේ. එතකොට ඇලෙනවට කියන්නේ මොකද්ද? තණ්හාව. එතකොට තණ්හාව විසින් හැදුවද? තව භවයක්? ආයෙ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව භවයක් හදන්න මූලික වෙන්නේ තණ්හාව. දැන් අර shabdයට කැමතිද නැද්ද? මිහිරි shabdයට. දැන් ඒතර ඒ ප්‍රිය ස්වභාවයටනේ තෘෂ්ණාව කියන්නේ. දැන් ඒට අනුව අර ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය බාර ගන්නවා විපාක සිත් හදන්න. ඒ කොහමද? මේකත් පැහැදිලි කරනවා. දැන් මාලිගාවල් වගේ ගෙවල් තියෙනවනේ. සිටු මැදුරු වගේ රජ මාලිගාවල් මහා මන්දිර තියෙනනේ. ඒ ආලාගේ නිවෙස් වල තියෙනවද අතිශය මිහිරි හඬ නැගෙන බහඬ නැද්ද? තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අතිශය මිහිරි හඬ නැගෙන බහඬ තුලින් එයා ඒ සෝතද්්වාරය තුලින් ගන්න ආරම්මණය එයාට ප්‍රණීතද නැද්ද? හරි. දැන් මධ්‍යම පැලැන්තියේ ජීවත් වෙන අයගේ නිවස තුලක් තියෙනවා යම් මිහිරි ශබ්ද නිකුත් කරන භාණ්ඩ. තියෙනවනේ. හැබැයි අර තරම් මිලාදික නැහැ. ඒ තරම් මිහිරි ශබ්ද නගන්නෙත් නැහැ. හැබැයි මේකේ ශබ්දයක් නගනවා. ඒ ශබ්දයත් මිහිරි. ඒ ශබ්දයේ තරමක්. අන්න සෝත ඉන්ද්‍රිය බාරගත්ත විපාක විඥාන හදන්නේ. තේරෙනවද කියන එක? දැන් ඒතර මම කරන්නේවද මේවා? කවුරුවත් කරගන්නේවද? නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍යද? තේරෙනවද කියන්නේ? ධර්මයේ ගැඹුරුයි. දැන් අපි සෝවන් වෙන්න ඕනේ කොහොම හරි මේ භවයේ. තේරෙනවද? එහෙනම් එතකොට මේ මධ්‍යම පැලැන්තිය අයගේ නිවෙස් වල තියෙන ඒ සංගීත භාණ්ඩයෙන් නිකුත් වෙන ශබ්දය ශබ්දාරම්මණයක් වශයෙන් මේ ద్వාරය හරහා ඇවිල්ලා හෘදේ වස්තුවට දීලා මනෝද්්වාරයට දෙනවා. එයාට ඒ මිහිරි ශබ්දය තරමක්. එයාට අර මහා මන්දිරවල වගේ ඉන්න අයගේ ප්‍රනීත සෝත විඥානයක් නැහැ. සෝත සම්පස්සයක් නැහැ. සෝත සම්පස්සජ වේදනාවක් නැහැ. සෝත සම්පස්සජ සංඥාවක් නැහැ. සෝත සම්පස්සජ චේතනාවක් නැහැ. අරයට මහා මාලිග මහා මාලිගාවල් වල ඉන්න අයට මහා මන්දිර මහා ධන කුයරයන්ට එයා ළඟ තියෙන නේද ලක්ෂ ගණන් වටින මහා විශාල තාමත් මුළු නිවසම නින්නාද දෙන මිහිරි හඬ නිකුත් කරන භාණ්ඩ නැද්ද? දැන් ඔය කට්ටිය නිවසලක් තියනද? නැහැ. ගන්න බෑ අපිට. බෑනේ ගන්න. දැන් ඒතකොට හැබැයි ඒ නිවසේ තියෙන අයටත් අර ශබ්දය ගන්නවනේ. ශබ්දාරම්මණයක් වශයෙන් ගන්න. හැබැයි ඒක එතකොට තරමක්. ඒතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද ඵලය හැදෙන්නේ? උපකාරයට අනුව නෙමෙයිද ඵලය හැදෙන්නේ? ඒක තමයි අනාත්මයි කිව්වේ. එතකොට ආත්ම දිට්ඨියෙන් තොරයි. ආත්ම දිට්ඨියෙන් තොරයි කියන්නේ සක්කාය දිට්ඨියෙන් තොරයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය මොකද කරන්න ඕනේ? අවසන් කරන්න ඕනේ. ඒකම සීලබත පරාමාස කියන වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් අයින් වෙන්න ඕනේ. සැකේ අයින් වෙන්න ඕනේ. සැකේ අයින් වෙන්න ඕනේ. මම මගේ කියන සැකේ අයින් වෙන්න ඕනේ. මම කියලා කෙනෙක් මෙතන නැහැ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. මට අයිති කියලා ගන්න බෑ. මගේ ආත්මය කියලා ගන්න බෑ. එතනයි සැකේ තියෙන්නේ. තේරෙනවද? අනිත් කාරණේ තමයි ශුන්‍යයි. ශුන්‍යයි. ශුන්‍යතාවය දකින්න ඕනේ. මොකද දැන් ශුන්‍යතාවය දැක්කොත් තමයි අපිට ඊගාවට ඥාන දර්ශන විසුද්ධියට යන්න පුළුවන්. ඒ කොහොමද ශුන්‍යතාවය දකින්නේ? ශුන්‍යතාවය දකින්නේ දැන් මේ සෝත ප්‍රසාද රූපය අර පඨවි ආපෝ තේජෝ වායු කියන ධර්මතා හතර ඕනෝන්ට උපකාර නොකළොත් සෝත ප්‍රසාද රූපයක් හදන්න පුළුවන්ද? බෑ. බෑ හදන්න. එහෙනම් ඊට කලින් සෝත ප්‍රසාද රූපයක් නැහැ. තේරෙනවද කියන එක? ඊට කලින් සෝත ප්‍රසාද රූපයක් නැහැ. අර හතර දෙනා ඕනෝන්ට ප්‍රත්‍ය වුණොත් ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතර ඕනෝන්ට උපකාර කරන තාක්කල් සෝත ප්‍රසාද රූපයක් හදන්න පුළුවන්. ඒ හතර දෙනා ඕනෝන්ට ප්‍රත්‍ය නුනොත් හදන්න බෑ. එහෙනම් එතකම් මේක නෑ නේද? ආයෙ තමයි ශුන්‍යයි කිව්වේ. එතකන් නැහැ. එහෙනම් ශුන්‍යයි. දැන් සෝත ద్వාරයේ වශයෙන් ගමු අපි. කන කියලාම ගමු. එහෙනම් මවගේ ගර්භාෂයේ මේ කන හේවත් මේ සෝත ප්‍රසාද රූපය හදන්න කර්මය ප්‍රත්‍ය නුනොත් ඒත් නැහැ. තේරෙනවද කියන එක? එහෙනම් කර්මය ප්‍රත්‍ය නුනොත් ඒකත් නැහැ. එහෙනම් සෝත ద్వාරයක් වශයෙන් උත් මේක ශුන්‍යයි. දැන් සෝත ආයතනයක් වශයෙන් ගන්න. එහෙනම් කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර ප්‍රත්‍ය වෙන තාක්කල් මේකේ ප්‍රවෘත්තිය තියෙනවා. ඒ හතර නැති වුණොත් එහෙනම් ඒත් ශුන්‍යයි. තේරෙනවද කියන එක? ඒතර ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බලවත් වෙන්න බෑ යාට. දැන් සෝත ආයතනේ නිපදෙව්වේ නැත්තම්. එයි ආයතනෙන් සෝත විඥානය නිපදුවනේ. ඒ කියන්නේ ශබ්දයක් අරගෙන සිතක් හැදුවා. ඒ පළවෙනි නිෂ්පාදනය. හරි. එයා නිෂ්පාදනය කළේ නැත්නම් ඒ සෝත විඥාණය, ඒතර ඊට කලින් සෝත විඥාණය නැහෙනේ. එන එකක් ශුන්‍යයි. එහෙනම් ස්පර්ශයක් නැහැනේ එහෙනම්. ඒකක් ශුන්‍යයි. එහෙනම් විඳීමේ සිත හදන්නත් බෑනේ. ඒකක් ශුන්‍යයි. හඳුනා ගැනීමේ සිත හදන්නත් බෑනේ. ඒකක් ශුන්‍යයි. පේරනද කියන්නේ? මේ එකක් එකක් ඕනෝට ප්‍රත්‍ය වෙන්නේ පෙයි. මේ ප්‍රත්‍ය විභාගය කියන්නේ. ඒතකොට සංඥාව නැත්තම් චේතනාව හදන්නත් බෑ. විඥාණය, ස්පර්ශය, සංඥාව, වේදනාව, සංඥාව, චේතනාව. එහෙනම් මේ ධර්මතාවය පටන් ගත්තේ නැත්නම් ආයතනයක් වශයෙන් ඒ සියලු ධර්මයන් ශුන්‍යද? ඒකක්වත් නැහැ. ලෝකයේ ශුන්‍යයි කියෝ කයි බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ කිසි දෙයක් නැහැ. අපි මේ ඔක්කොම හදනවා. අනවබෝධය නිසා අපි මේ හදනවා. හදන්නේ දුකක්. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මහණෙනි මේ ලෝකයේ තියෙන දුක මත. මේ හදන්නේ දුක්. එහෙනම් ඒකක්වත් නැහැනේ. ඒ සියල්ල ශුන්‍යයි. නේ? හොඳයි. දැන් එහෙනම් ඒතොර සිත් පෙළම ශුන්‍යයි. ඒතොර මේ සෝත ප්‍රසාද රූපය ශුන්‍යයි. ద్వාර වශයෙන් ගන්න. ඒතොර ඉන්ද්‍රිය වශයෙන් ගන්න බෑ යට. ඇයි? අර විපාක පිනිස අර මහා મંદિરවල ඉන්න අයට තියෙන අර මිහිරි ශබ්ද නගන ඒක හදන්න බෑ එයාට. ඇයි? අර සෝත සම්පස්සජා චේතනා කියන තැනට මනස ගියේ නෑනේ. කර්ම කියන තැනට ගියේ නෑනේ. කර්ම කියන තැනට මනස ගියේ නැත්තම් එහෙනම් ඒ පිළිබඳව කර්ම සකස් වෙලා නැහැ. කර්ම සකස් වෙලා නැත්තම් විපාක විඥානයක් නැහැ. කර්ම මතනේ විපාක විඥානයක් එන්නේ. ඒකනේ කිව්වේ දැන් අපි කියමු දුප්පත් අසරණ ඊ타ත්ම අසරණ මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ ගෙදරත් අපි කියමු ඒ මිහිරි ශබ්ද නිකුත් කරන මොකක් හරි පුංචි යන්ත්‍රයක් මොකක් හරි තියෙනවා කියලා. එයාටත් දැන් ඒ පිළිබඳව සිතක් හැදෙනවනේ. දැන් එයාට දැන් අර වගේ විපාක විඥානද තියෙන්නේ. නෑනේ. අර මධ්‍යම පැලෙන් තියෙන අයට වගේවත් මහා મંદિરවල ඉන්න අයට වගේවත් විපාක විඥාන නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් එතන යාගේ ඉන්ද්‍රිය ඒ කියන්නේ සෝත ඉන්ද්‍රියට බලවත් වෙලා තියෙන්නේ කර්මයට අනුරූපව. තේරෙනවද? මධ්‍යම පැලැන්තේ ඉන්න අයටත් එහෙනම් කර්මයට අනුරූපවයි. ඒ සෝත විඥානි. අර ඉහළ පැලැන්තේ ඉන්න අයටත් එහෙනම් කර්මයට අනුරූපයි. ඒ නිසා තමයි විපාක විඥාන කියන්නේ. විපාක කියන්නේ විඳිනවා. ඒතර දැන් තුන් ආකාරයට නේද විඳින්නේ? කවුද ඔක හැදුවේ? ඔක්කොම මිනිස්සුයනේ. සියලු දෙනා මිනිස්සුයනේ. දැන් දෙවියන් වහන්සේ මැවුවා නම් මහා හරි අසාධාරණ වැඩක්. නේ? එහෙනම් මේක මෙවීම් සංකල්පය බැහැර කළ එකයි බුදුරජාන් වහන්සේ. ඒතර පෙන්නවා. ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කිව්වා. හරිද එතකොට? ඒතර කර්ම දැන් හැදුවේ නෑ මොකද? එයි අර දුන්නේ නෑනේ හදන්න. මොකද ඉදිරි ධර්මයේ හදන්න නම් කලින් ධර්මය ඕනේ අනිවාර්යයෙන්ම. දැන් තව උදාහරණයක් කිව්වොත් දැන් සෝත විඥානේ හදන්න කණයි ශබ්දය එපේ. අත හදන්න බෑනේ කවදාවත් හදන්න බෑනේ දෙක නැත්තම්. ආ එහෙනම් ඒතර ප්‍රත්‍යයට අනුවනේ හැදුවේ පරි. එහෙනම් ඒ විඥානේ ශුන්‍යයිනේ. ඒ විඥානේ හටගත්තේ නැත්තම් ස්පර්ශය හටගන්නත් බෑනේ. ස්පර්ශය හටගත්ත බෑනම් වේදනාව හටගන්නත් බෑනේ. ඒකත් එහෙනම් සංඥාව හටගන්නත් බෑනේ. එහෙනම් චේතනාව හටගන්නත් බෑ එහෙනම් කර්මශයයි. ඒ කර්ම ශේකලේ කොහොමද? කර්ම වලට ප්‍රත්‍ය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. කර්ම වලට ප්‍රත්‍ය අවිද්‍යාව. අවිද්‍යාවෙන්දනේ කර්ම හදන්නේ. දැන් මේ නිවැරදි ස්වභාවය යත අවබෝධයෙන් ගත්තොත් අපි කර්ම හදන්නේ නැහැ. අපි දන්නවා කර්ම හැදුවොත් විපාක විඥාන එහෙම නැත්නම් විපාක විඳින්න වෙනවා කියලා. දැන් කර්ම හදන්නේ විද්‍යාව උපදපු අය. අවිද්‍යාවෙන් ඉන්න තාක්කල් කර්ම හදනවා. අවිද්‍යාවට ඒ කර්ම හදන්න අවිද්‍යාව අවිද්‍යාවට උපකාර කරන ආශ්‍රව. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යද නැද්ද? මොනවාද ආශ්‍රව කියන්නේ? කාම ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව. භවයන්ට ඇලෙනවා. දික්ටි ආශ්‍රව. දික්ටි වලට ඇලෙනවා. ඒ තුන ගත්තාම අවිද්‍යාව පටිච්ච ආශ්‍රව. ඕකට කියන්නේ ආශ්‍රව හතරයි නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒතර කාමයන්ට ඇලෙන්නේ අවිද්‍යාව නිසා. දැන් ඇලීමෙන් ඇති වැඩක් තියෙනවා. ඇල්ලනට වැඩක් නැහැ. හට ගන්නකොට බිඳිලා ඉවරනේ. භංගය දැක්කනේ. ආ හට ගන්නකොටම බිඳිලා ඉවරයි. ඒක මෙනේ කරපු සිතත් විනාශ වෙලා ඉවරයි. දැන් එහෙනම් ආයි හදන්නකෝ. ආයි හදුවොත් මොකද වෙන්නේ? ඒකත් ඇතිවන සැනෙන් බිඳිලා ඉවරයි. එහෙනම් ආයෙ හදන්න. ඒ හදන එකට මොකද වෙන්නේ? ඒකත් ඒ හැදෙන සැනෙන් බිඳිලා ඉවරද? ඒක තමයි බංග ඥානය කියන්නේ. මේ විනාශය දකින්න දකින්න දකින්න දකින්න එයා චන්ද්‍රාගේ අයින් කරනවා. චන්ද්‍රාගේ අයින් වෙනවා. තෘෂ්ණාව අයින් වෙනවා. ආශ්‍රව අයින් වෙනවා. එහෙනම් ඒ ආශ්‍රවයන්ට ප්‍රත්‍ය හොයනවා අපි. ඒතොර ආශ්‍රව වලට ප්‍රත්‍ය අවිද්‍යාවනේ. අවිද්‍යාව තියෙන කන්නේ ඇලෙන්නේ. ඒතොර දුකයි කියලා අවබෝධ කරගත්තා නම් දුකට හේතුව ආශ්‍රව කියලා අවබෝධ කරගත්තා නම් ඒ ආශ්‍රව ආශ්‍රවයන්ගේ ප්‍රහීනත්වයෙන් නිවන කියලා අවබෝධ කරගත්තා නම් ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අවබෝධ කරගත්තා නම් එයාට අවිද්‍යාවක් නැහැ. ආශ්‍රව ප්‍රහීනයි. ඒතර අවිද්‍යාවක් නැහැ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ නේද? කර්ම නැහැ. අවිච්ඡා පච්චය සංඛාරා අවිච්ඡායත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒතර සංස්කාර නැත්තම් ප්‍රසන්න විඥානයක් හදන්න බෑ. ප්‍රසන්න විඥානයක් හදුන්නේ නැත්තම් නාම රූප දෙක පටන් ගන්නෙ කොහොමද? එයි මවගේ ගර්භාෂයට බහින්න එපේ විඥානි. මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඕනේ. චුත වෙච්ච සත්‍යාගේ ඒ ප්‍රතිසන් ඒ චුත චුති ප්‍රතිසන්දි ඒ ප්‍රතිසන්දි විඥාණය අර යුක්තාණය සම්බන්ධ වෙන්න ඕනේ. ඒ තාක්කල් කලලයක් හටගන්නේ. එහෙනම් නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ විඥානයක් නැත්තම්. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ උනානම් ආයතන හයක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වුනේ නැත්තම් ආයතන පහළ කරන්න බෑ. ආයතන පහළ කරන්න බෑ නම් ස්පර්ශය නැහැ. ඉතින් එතනින් හැර මොකුත් නැහැ නේද? ජරා මරණත් නැහැ නේද? හ්ම්. ඒතකොට දුකක් නැද්ද? අදුක අවසන්. ඒ තමයි Nirodheවත් නිවනයි කිව්වේ. Nirodheවත් නිවනයි කිව්වේ ඒකයි. ඒක ආර්ය සත්‍යයක්. ඒකට ආපු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. පැහැදිලි. එතකොට එහෙනම් අපි දැන් මේකෙන් ගන්න ඕනේ අපි අවබෝධ කරගන්න ඕනේ සියල්ල ශුන්‍යයි කියලා. හිස් මොකුත් ගත යුතු දෙයක් නැහැ. දැන් ගත යුතු දෙයක් තියෙනවා. දැන් සංස්කාර වලට පිටින්න නම් අවිද්‍යාව ඕනේද නැද්ද? එතකන් සංස්කාර ශුන්‍යයි. අවිද්‍යාව ඉපදුවොත් තමයි සංස්කාර වලට පවතින්න පුළුවන්. ඒ තමයි අවිද්‍යාපච්ච සංඛාරය කියන්නේ. ඒතොර එතකන් සංස්කාර කියලා දෙයක් නැහැ. ආ. එහෙනම් අවිද්‍යාව කියන දේකුත් ලෝකේ නැහැ. ඇයි? ආශ්‍රව තියෙන තාක්කල් තමයි අවිද්‍යාව තියෙන්නේ. ආශ්‍රව නැද්ද? එහෙනම් අවිද්‍යාව නැහැ. ආශ්‍රව කියලා දෙයක්ුල් ලෝකේ නැහැ. එහෙම දෙයක්ුල් ලෝකේ නැහැ. ඒකයි මේ මුළු ලෝකෙම ශුන්‍යයි කියන්නේ බුදුරජාන් වහන්සේ. අපි ඒක තේරුන්නේ නැහැ තාම අපට. ආශ්‍රව හට ගන්න නම් ස්පර්ශය ඕනේ. ඒ කොහොමද? අර දැන් මිහිරි ශබ්දයට කැමතිනේ. ඒ ශබ්දේ ස්පර්ශ කළේ සිතින් නෙමෙයිද? සිතෙන් ස්පර්ශ කරේ. ඒතර ශබ්දය කියන්නේ කැමති දෙයක්. මිහිරි ශබ්දයට කැමතිනේ. එතකොට සිතින් ස්පර්ශ කරන්නේ. මේ ඒ ශබ්දය මේ සෝත ප්‍රසාද රූපය හරහා දෙන්නේ හෘද වස්තුවට. හෘද වස්තුවෙන් දෙන්නේ මනෝද්වාරයට. ඒතර මනෝද්වාරයෙන් ශබ්ද ස්පර්ශ කරන්නේ. කනෙන් ස්පර්ශ කරේ. නෑ. එන්නේ සෝතද්වාරය හරහා. ඒකනේ දොරක් කිව්වේ. දැන් එතකොට ඊට පස්සේ කියන ආයතනයක් කියලා. ඒ සිතක් හදනවනේ. නිපදවන අලුතෙන් එකක් සිතක්. දැන් එතකොට එහෙනම් දැන් ඒකට ප්‍රියද නැද්ද? ඒතර ස්පර්ශය නිසා නෙමෙයි දාවි. ඒතර මනසින් නෙමෙයිද ශබ්දේ ස්පර්ශ කරන්නේ? කනින් නෙමෙයි ස්පර්ශ කරන්නේ. ద్వාරය හරහා හෘද වස්තුවට දීලා හෘද වස්තුවේ මනෝද්වාරයට දෙනවා. මනෝද්වාරයෙන් තමයි ස්පර්ශ කරන්නේ. නැවත නැවත. දැන් ශබ්දය අපි කියමු සනේ නැවතුණා කියලා. ඉතින් ස්පර්ශයනේ නැවතුනේ. ඊට පස්සේ මනසෙන් ස්පර්ශ කරන්න බෑනේ. තේරෙනවද? එහෙනම් ආශ්‍රව වලට ප්‍රත්‍යය මොකද්ද? ස්පර්ශය. ඔය එකක් නෙගත්. එතකොට මේ මිහිරි શબ્දේම අපි නැවතත් ඊගාව භවයේ ප්‍රාර්ථනා කරනවා නම් එතකොට භවයේ ස්පර්ශ කරලා. මනසින්. මට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේට වැඩි හොඳ මිහිරි හඬවල් අහන්න ඕනේ. පුළුවන් අහන්න ඇත්ත. කිසි ගැටලුවක් නැහැ තියෙනවා මිහිරි හඬවල්. ලස්සන අඩවල් තියෙන. ඒ සංගීත භාණ්ඩ මොකද ගෙනියන්න ඕනේ. ඒ පිනට ඒ ඒව ශබ්ද අතිශය මිහිරි. ශබ්ද නිරන්තරයෙන් නින්නාද දෙනවා ඒ. තවතිසා දිව්‍ය ලෝකේ තුසිතේ යාමේ නිම්මන රති නිකම් තියෙනවා. මේ සංගීත භාණ්ඩ ගන්න කඩේ යන්නේ මොකුත් ඕනේ. බදු ගෙවන්න නැහැ, ලයිට් බිල් ගෙවන්න නැහැ, වතුර බිල් ගෙවන්න, ටෙලිෆෝන් බිල් ගෙවන්න, ළමයි අරන් ඉස්කෝලේ යන්න මොනක්වත් තියෙන්නේ නැහැ. පංචකාමයේ ඉහෙලින් විඳිනවා. ඒ තමයි හේ තියෙන්නේ. හැබැයි අනිත්‍යයි. විඳින කෙනෙක් නැහැ හැබැයි නාම රූප දෙක තමයි හිටින්නේ. පුජ්‍යලෙක් විඳින්නේ නැහැ එතන. නාම රූප දෙයක් තියෙනවා. එතන එහෙනම් භවය ස්පර්ශ කරන්නේ සිතින් නෙමෙයි. තුසිතේට සිත තිබ්බනම් සිතින් ස්පර්ශ කරලා තියෙන තුසිත දිව්‍ය ලෝකේ. මං හොඳට පින් කරලා තියෙන මං යන තුසිතේ. යන්න පුළුවන් කිසි කෙනෙක් ගැටලුවක් නැහැ. යන්න පුළුවන්. දැන් මේ බණහන මේ සිතුවිල්ලෙන් යන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි බෞද්ධ රූපాయని මේ විදිහේ බණක් ඇහුවා. එතකොට ඒක දැන් අවසාන චුතිසිතට අරමුණු කළා. එතකොට අවසාන චුතිසිතට අරමුණු කියන්නේ සිතින් ස්පර්ශ කරනවනේ මේක. මේ කාර්යය සිතින් ස්පර්ශ කරනවා. එතකොට ඒ සිතින්ම ස්පර්ශ කරන තුසිතය. දැන් මෙතනින් චුත වෙනවා අර ස්පර්ශයට අනුව කෙලින්ම තුසිතේ. දැන් එහෙම තමයි ඔක්කොම ලෙගියේ. දැන් අනේ පිටු සිටුතුමා දන්නනේ. ධම්මික උපාසකල එහෙම දන්නේ. දැන් අනේ පිටු සිටුතුමා කොහොමද ගියේ? අනේ පිටිසුතුමා කරපු පින්කම් සීකරා යන්න සිත තිබ්බ තවතිසාවට. මේ ශරණෙන් ගියා තවතිසාවට. දැන් ධම්මික උපාසක කරපු පින් නෙමෙයි සතිපට්ඨාන සූත්‍රය අහගෙන හිටියේ. ධම්මික උපාසක සතිපට්ඨාන සූත්‍රය අහා හිටියේ ස්වාමින් වහන්සේලා ඇඳ වටේ හිටගෙන ධම්මික උපාසකයන් ඇහුවා මේ මොකද්ද දැන් හාමුදුරුවන්ට එන්න කියලා මොකද්ද මේ අහන්න කැමති කියලා. කිව්වා සියලු බුදුරයන් වහන්සේලා මේ සතිපට්ඨාන සූත්‍රය වර්ණනා කරනවා. ඒ සතිපට්ඨාන සූත්‍රය අහන්න කැමතියි කියලා. ආ ඉතින් දේශනා කරා. දේශනා කරනකොට දිවිලෝ කයෙන් රත හයක් ඇවිල්ලා වහලට උඩින් තියන් ඉන්නවා. දාඩ ගහන මෙහෙ ඉන්න මෙහෙ ඉන්න මෙහෙ ඉන්න මේකේ මේ වගේ ප්‍රණීතයි මේ වගේ දේවල් තියෙන්නේ මේ වගේ අතිශය සැප තියෙන්නේ මෙහෙ. කී කී අඬ ගහන. දැන් කිව්වා මේ ළමයි 14 දෙනෙක් හිටියා නේ. ගෑල් ළමයි 7 දෙනයි පිරිමි ළමයි 7 දෙනයි. දැන් අතින් පොඩ්ඩක් සංඥා කරලා නවතින් නවතින් කියලා. ඒතර හාමුදුරුවෝ හිතුවා මේ අනේ මේ පිරිත් නවත් මේ සතිපට්ඨාන සූත්‍රය නවත්තන්න කිව්වා කියලා. හාමුදුරුවෝ ටික වැඩියා. දැන් මේ ඇස් පියාගෙන අර දිව්‍ය ලෝකත් එක්ක කතා කරේ. දැන් ඇස් ඇල්ල බලනකොට හාමුදුරුවෝ නෑ. දැන් ඒව මොකද මේ කියලා. පස්සේ කිව්වා ඒ තාත්තා කිව්වනේ දැන් අතින් නවත්තන්න නවතින් කියලා. නෑ නෑ මම හාමුදුරන්ට මේ සූත්‍රය දේශනා කරන එක නෙමෙයි නවත්තන්න කිව්වේ. මම මේ දිව්‍ය ලෝක රත දිව්‍ය ලෝක හයෙන් රත හයක් ඇවිල්ලා මේ වහලි උඩ ඉන්නවා අවකාශයේ තියෙනවා මට හයෙම අඩ ගහනවා මම මේ සතිපට්ඨාන සූත්‍රය අහලා එනකන් තමයි ඒගොල්ලන්ට අතින් මම සංඥා කළේ නවතින්න නවතින්න කියලා මම මේ සූත්‍රේ නෙමෙයි නවත්තන්න කිව්වේ කියලා ඒ ළමයි විජහට බැස්ස එළියට බලලා බලන ආසිදිය රත ඇවිල්ලාද කියලා හැබැයි ළමයින්ට පේන්නේ එකක්වත් පස්සේ ඇවිල්ලා කිව්වා මේ තාත්තේ එහෙම රතයක් මොකක් නැහැ කෝ මේ වහලට උඩි එහෙනම් ඔය නිවසේ තියෙන දේව මල් මල හදපුවා. ඒ කාලේ මල් මල හදනවා ගෙවල් වල. ඔව් කිව්වා. එහෙනම් එක ගේන්න කිව්වා. ගේන්න කියලා එහෙනම් මේක දැන් ඔයාලා කොයි දිව්‍ය ලෝකයටද කැමතිද කියලා හුවා. ඊට පස්සේ කිව්වා මේ සියලු බුදුවරයන් වහන්සේලා බුදු වෙන්න කලින් විවේකසුවෙන් ඉන්නේ තුසිතේනේ. අපි හරි කැමති තුසිතේට කිව්වා ළමයිට කිව්වා. ආයෙන ඔක එළියට ගිහිල්ලා ආසට විසි කරන්න කිව්වා. ඒ තුසිතෙන් ආපු දිව්‍ය රතේ ඔක රැඳෙන්න කියලා. දැන් එළියට බහැලා රමල් මාලේ අහසට විසි කරා මල් මාලේ අහසේ රැඳිලා තියෙන රතයක් පේන්නේ. ළමයි ඇවිල්ලා තාත්තට කිව්වා තාත්තේ මේ මල් මාලේ නම් අහසේ තියෙනවා කිව්වා රතයක් නම් පේන්නේ නැහැ කිව්වා. ආයේ තියෙන තුසිත දිව්‍ය ලෝකෙන් අපරතේ කිව්වා. දැන් එතකොට බලන්න දැන් යා අරමුණ මාසේ මොකක්ද අරන් තියෙන්නේ? ධර්මණ කරන්නේ නෙමෙයි. ඒතර සිත සිතින් ස්පර්ශ කළා නෙමෙයි. තාත්තා කියනවා මම තව පොඩකින් තුසිතේට යනවා. ඒ වගේම අද තියෙනවා තුසිතේ. දැන් එතකොට ගියේ කොහමද? එතකොට අර පින් මහා සතිපට්ඨාන සූත්‍රය සිතින් අහනකොට ඒක සිතින් ස්පර්ශ කළා නෙමෙයිද? ආ ඒ ශබ්දය සිතින් ස්පර්ශ කළා. සිත සිතින් ස්පර්ශ කළා තුසිද? දැන් තේරෙනවද? එතකොට දැන් ස්පර්ශය නේද මේ ප්‍රත්‍ය වෙන්නේ. ආ ස්පර්ශයට ප්‍රත්‍ය ආයතන. තේරෙනවද කියන්නේ? ආයතන වලට ප්‍රත්‍ය නාම රූප. නාම රූප වලට ප්‍රත්‍ය ප්‍රසන්න විඥානය. ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍ය සංස්කාර. සංස්කාර වලට ප්‍රත්‍ය අවිද්‍යාව. අවිද්‍යාව වලට ප්‍රත්‍ය ආශ්‍රව. ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය. ආ දැන් යන්නකෝ. නවතින්න නැතුව ගිය හැකි වටේම. ස්පර්ශයට ආයි ප්‍රත්‍යය ආයතන. ඒ ආයතන නැත්නම් ස්පර්ශයන් නැහැ. ආයතන වලට ප්‍රත්‍යය නාම රූප. නාම රූප වලට ප්‍රත්‍යය ප්‍රසන්න විඥානය. ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍යය සංස්කාරයවත් කර්ම. කර්ම වලට ප්‍රත්‍යයයි අවිද්‍යාව. අවිද්‍යාවට ප්‍රත්‍යයයි ආශ්‍රම. ආශ්‍රම වලට ප්‍රත්‍යයයි ස්පර්ශය. ආය ස්පර්ශයේ ප්‍රත්‍යයයි එහෙනම් ස්පර්ශයට ප්‍රත්‍යය ආයතනයි. ආය ආයතන වලට ප්‍රත්‍යය නාම රූපයි. ඕක තමයි සංසාර චක්‍රය. ඕක තමයි සංසාර චක්‍රය. එහෙනම් දැන් ඔතනින් අපි දැන් රවුම් ඇවිද ඇවිද ඇවිද ඇවිද ඉන්නද රවුමෙන් පයින්නන්න ඕනේ දහකට. දුක දුකෙන් මිදෙන්න නම් පනින්න ඕනේ අහකට. කොතනින්ද පයින්න පුළුවන්? ආශ්‍රවලින් හෙවත් චන්දරාගේ හෙවත් තෘෂ්ණාවෙන් ඒකයි බුදුරජාන් වහන්සේ samudāri සත්‍ය මේකයි කියලා කිව්වේ. තෘෂ්ණාව හෙවත් චන්දරාගේ හෙවත් ආශ්‍රව. නෙමෙයිද? එතනින් තමයි පයින් දෙන්නේ. නැත්තම් ආයි යනවා. ආයි රවුමක් ගිහලා ආයෙතන්ට එනවා. එහෙනම් එතනින් පයින් ඕනේ එළියට. ඒක තමයි samudāri සත්‍ය. අර අනිත් ඔක්කොම දුක්ඛාරි සත්‍ය. එයින් පෑන්නද එහෙනම් නිරෝධාරි සත්‍යයි. සියලු දුක් නිවෙනවා. ඒකට මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි චතුරාර්ය සත්‍යය. මේක අවබෝධ කරගන්න සෝවන්. නැද්ද? දොර වලල්ල දැන් දැක්කද වලල්ල? දැන් යනවා නේද රවුම? හොඳට බලන්න. හොඳට ගෙදරකින් හොඳට හිතන්න. මේක කොච්චර පාර ගිහින් තියනවද කියලා. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලය වෙලා ඉවරයි. පැහැදිලිද කියපේක? ඉතින් මේ භාවයේ පුළුවන් නේ ඔක කරන්න. ඔය වලල්ල බලන්න හොඳට කියලා. කොතනින්ද පයින්න පුළුවන් කියලා. පණින්න ඕනේ අනිවාර්යෙන් ඔකෙන් එළියට. නැත්තම් ඉතින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් අයෙක්වීම ආයි ඔය ටික තුලනේ තියෙන්නේ ඔක්කොම. එහෙනම් ඒක තමයි දුක්ඛාරි සත්‍ය. එහෙනම් අර ආශ්‍රව තමයි ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. එහෙනම් එතනින් පයින්න ඕනේ එළියට. එතකොට ස්පර්ශයක් නැහැ. ඒකෙන් ආශ්‍රව අහකට ගත්තාම එහෙනම් අවිද්‍යාව නිරෝධයි. ඒතර අවිද්‍යාව නිරෝධන සංකාර නිරෝධයි. සංකාර නිරෝධන විඥානයේ නිරෝධයි. හරිනේ?